ඊළඟට හිරන්ති මහත්මිය දරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ පටන් ගන්න ඉස්සෙල්ලා කිව්වා නේද මේ පන්සලෙන් කරනවායි කියලා ගැබිනි මව් වරුන්ට ආධාර ඒවැ කොහොමද ඒවැ මේ විස්තර අපි ලබා ගන්න අපි ලංකාවේ හා ඔබතුමියට මේ ධර්ම යාත්‍රා ගෲප් එකට මම යොමු කළා. ඔබතුමිය ළඟ අපේ දුරකථන අංකය තියෙනවද? නැහැ ස්වාමීන් වහන්සේ. මේ බුද්ධික මහත්මයා මේකේ දාන්න අපේ දුරකථන chat එකට දැම්මොත් ස්වාමීන් ආ chat box එකට මේ බුද්ධික මහත්මයා දායි. ඔබතුමිය ඒක සටහන් කරගෙන මොනොත් මට කෝල් එකක් දෙන්න මම ඒ විස්තර ටික එවන්න. ස්වාමීන් වහන්සේ WhatsApp එකෙන් පුළුවන් ද contact කරන්න? WhatsApp එකෙන් පුළුවන්. පුළුවන්. ඔව්. මට WhatsApp නම්බර එක දාන්න ඩයලොග් නම්බර එක. මම ඉන්නේ වෙන රටක නිසා ස්වාමීන් හරි. මම ඔබතුමීට ලබන අවසන් නැහැ. හොඳයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.